ඊළඟට සංජීවි ආරණන්ද මහත්මිය අවතුරයට මයික් එක ඔන් කරන්න පුළුවන්ද ඔය පැත්තේ? අවසරයි ගරු ස්වාමින් වහන්සේ. අපි භාවනා කරන්න ඉඳගත්තාම ඇත්තටම මම ආනාපාන සතිය කරනකොට දැන් අර හුස්ම රැල්ල තියාගන්න ඕනේනේ නහය යට. එතකොට ස්වාමින් වහන්සේ දැන් ඒක තත්පර කීපයකින් ඒකෙන් ගිලිහිලා යනවා. ඒ කියන්නේ ඒ හිතේ ඒකාග්‍රතාවයේ දුර්වලකමද එහෙම නැත්නම් හිත උද්දච්ච බව කියන්නේ විසිරිලා තියෙන හින්දාද? එතන සතියත් අඩුයි ඒකාග්‍රතාවයත් අඩුයි. සතිය අඩුකම තමයි අපට ඒ අවශ්‍ය අරමුණ සිහි වෙන්නේ නැත්තේ. ඊට පස්සේ සිහි වෙන අරමුණ හරියට පැහැදිලිව ග්‍රහණය කරගෙන ඒකෙන් ලැබෙන සුවය, සහනය, සතුට, පහසුව විඳින්න අවස්ථාවක් එන්නේ නැත්තේ ඒකට අවශ්‍ය තරම් ඒකාග්‍රතාවයක් එතන යෙදෙන්නේ නැති නිසා නිකන් මතු පිටින් යනවා. එතකොට අපිට මේ ක්‍රියාවේ රසයක් නැහැ. රසයක් නැති වෙච්ච ගමන් ආ එතනින් සිහියක් ගිලිහිලා ගිහිලා වෙන වෙන අරමුණු වල යනවා. ඊට පස්සේ අපිට හිතත් නිකන් ආස්වාදයක් තියෙන රසයක් තියෙන අරමුණු හොයාගෙන යනවා. එතකොට ඒක එහෙම ඒකාග්‍රතාවය නැතිකමයි ප්‍රශ්නයක් විතර නෙවෙයි සිහිය නැති කෙනාට සිහිය නැවත නැවත පැවැත්වීම තුල තමයි ඒකාග්‍රතාවය දියුණු වෙන්නේ. එතකොට දැන් ඔබතුමිය ඔය කිව්වේ ආනාපාන සතිය ඒකාග්‍රතාවයේ වැඩෙන හැටියට පුහුණු කරද්දි තමයි නාසිකාග්‍රය හෝ තොල අග හුස්ම ස්පර්ශ වෙන ආකාරය පමණක්. එතකොට ඒකම ඒක නැවත නැවත සිහි කරනවා. විදර්ශනාවේදී අපි ආනාපාන සතිය කරන්නේ එහෙම නෙමෙයි. ඇතුල් වෙන පිට වෙන දීර්ඝ බව කෙටි බව සමස්ත ආස්වාස ප්‍රස්වාස වායුව ඒකේ සැහැල්ලු බව ප්‍රීතිය සුඛ මේ ඔක්කොම දකිමින් තමයි විදර්ශනා වෙදි කරන්නේ දැන් ඔය ඔබතුමා කිව්වේ ඒ මොකක්කටවත් අවධානය යොමු කරන්නේ නාසිකාග්‍රේ හරි තොලාග හරි එක තැනක වායු ධාරාව හැපෙන එක නැවත නැවත එයම එයම සිහි කරනවා අන්න ඒක මේකම නැවත නැවත සිහි කරනකොට අර වාහනේ වේගෙන් යනකොට එකක් සිහි කරද්දී ඊළඟ එකට ඊළඟ එකට ඊළඟට පැනපැනනකොට මොකක්වත් අහුවෙන්නේ නමුත් අපි එකතන වාහනේ නැවතුනම අපට එකක් දිහා හොඳට බලාගෙන බලාගෙන ඒකම මතු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩක් තමයි අපි එතනදි කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒකම පුරුදු කරන්න ඕනේ මේ මේ මේ මේ දුර්වලකමින් ඔබට එන්න නම්. ඔව්. ඒකට සතිය මූලික වෙනවා. සතියත් එක්ක තමයි ඒකාග්‍රතාවය වැඩෙන්නේ. ඒකාග්‍රතාවයෙන් නැති වෙච්ච ගමන් සතියත් ගිලිහෙනවා. මොකද ඒකාග්‍රතාවය නැති වෙච්ච ගමන් අපි මේ ගොඩනගා ගන්න දේ අපිට පවත්ව ගන්න බෑනේ. පවත්ව ගන්නකොට ආයෙත් ආයෙත් සතිය මතු කරන්න පුළුවන් නම් එතනට ගේන්න පුළුවන්. එතකොට ඒකාග්‍රතාවය නැතුව සතියක් දුබල වෙනවා. සතිය දුබල වෙනකොට ඒකාග්‍රතාවය දුබල වෙනවා. එතකොට මේවා ඕනෝන් වැඩෙන්න අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙනවා වගේම තමයි ඕනෝන් දුර්වල වෙද්දත් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එකක දුර්වලකම අනෙකක් දුබල වෙලා කඩා වැටෙන්න හේතුවක් වෙනවා. එහෙමයි. තවත් ස්වාමින් වහන්සේ දැන් අකුසල ඒකාග්‍රතාවය කියන්නේ දැන් සමහරුන්ට ද්වේෂය සිතින් එක අරමුණකම එක්කෙනෙක්ටම වෛර කරගෙන වෛර කරගෙන යනවා. ඒක අකුසල ඒකාග්‍රතාවයට උදාහරණයක්ද? ඔව්. එතන එතන ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒකාග්‍රතාවයක් තියෙන නිසා තමයි එයාට බාහිර ඒවා මොකක්වත් මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවට. කෑවද, බීවද, ළමයාට මොකද වුනේ, මහත්තයා ඉන්නවද, නෝනායි, ඒ මොකක්වත් මතක් වෙන්නේ නැතුව අර අරමුණේම බොහෝ වෙලා යන්න පුළුවන්. දැන් අපි ආනාපාන සති ආස්වාස ප්‍රසවාසය සිහි කරන්න ගියාම දහහක් જાති අපිට මතක් වෙනවා. දරුවා ගැනයි, මහත්තයා ගැනයි, නෝනා ගැනයි. ඇයි ඒ අර ඒකාග්‍රතාවය නැති නිසා. එහෙමයි. එහෙමයි. එහෙමයි. ගොඩාක් පැහැදිලි වුණා ස්වාමින් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි. සරණයි.